මම දැන් පොඩ්ඩක් මේ අවිජ්ජා සූත්‍රය සම්බන්ධයෙන් අපි සකස් කරගත්ත පුංචි ලියවිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ අවිජ්ජා සූත්‍රය අපිට මුණ ගැහින්නේ අංගුත්තර නිකායේ දසක නිපාතේ. ඒ කියන්නේ අංගුත්තර නිකායේ තමයි එකwidehatකින් කියනවා නම් මේ විවිධාකාර විදිහට එකේ කරුණු දෙකේ කරුණු තුනේ කරුණු හතරේ කරුණු ඔන්න ආකාරයෙන් තියෙන කාරණා ප්‍රමාණය අනුව පෙළගස්සලා තියෙනවා සූත්‍ර පිටකයේ ඒ කොටසට අපි කියනවා අංගුත්තර නිකාය කියලා. එතකොට මේ අවිජ්ජා සූත්‍රය අපිට හම්බ වෙන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතේ. ඒ කියන්නේ මේකේ කාරණා 10ක් අන්තර්ගත වෙනවා. කාරණා 10ක් ගැන මේකේ යම් විස්තරයක් එනවා. අපි එදා මේක ගැන යම් සාකච්ඡාවක් පැවැත්තුවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා මේ අවිද්‍යාව කියන එක මුලක් හොයන්න බෑ. මේ කොයි දවසේද මේක පටන් ගත්තේ කොච්චර කාලයකට කලින්ද අවිද්‍යාව අපේ හිතේ පළපදියම් වුණේ කියලා එහෙම කාලයක් හොයන්න බෑ. හැබැයි අවිද්‍යාවටත් ආහාර තියෙනවා. මෙන්න මේ ප්‍රකාශය බොහොම වැදගත්. දැන් අවිද්‍යාව හරියටම අපේ හිතට ඇතුළුනේ කවදද? එහෙම නැත්නම් අපේ හිතේ මෙබඳු අවිද්‍යාවක් පටන් ගත්තේ කොහොමද කියලා කවදද කියලා හොයාගන්න බැරි වුණාට භාගතුන් වහන්සේ කියනවා මේ අවිද්‍යාවත් ආහාර සහිතයි. අවිද්‍යාව ඉබේ හටගන්න එකක් නෙමෙයි. යම් යම් හේතු කාරණා නිසා තමයි මේ අවිද්‍යාව පෝෂණය වෙන්නේ කියලා භාගතුන් වහන්සේ දේශනා කරලා ඊට පස්සේ තමයි මේ අවිද්‍යා සූත්‍රයේ මේ අවිද්‍යාව ගොඩනැගෙන හැටි අවිද්‍යාවට ආහාර සැපේන හැටි විස්තර කරලා දෙන්නේ. ඉතින් එදා අපි ටිකක් මේක ගැන සාකච්ඡා කළා බුදුහාමුදුරුවෝ අවිද්‍යාව ආහාර සහිතයි අවිද්‍යාවට ප්‍රධාන වශයෙන් ආහාර ලැබෙන්නේ පංච නීවරණ වලින් කියලා එදින දේශනා කරනවා. ඒතර මේ පංච නීවරණ කියන කොටස එතකොට එහෙමනම් අපිට සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඉතින් අම් අවස්ථාවක අපේ හිතේ නීවරණ සහිත නම් නීවරණ සහිත වටපිටාවක් නම් අපේ හිතේ තියෙන්නේ. ඒ කියන්නේ එතෙන්දී අවිද්‍යාවට සෑහෙන පෝෂණයක් ලැබෙනවා, අවිද්‍යාවට ආහාර ලැබෙනවා. ඊළඟට නීවරණ වලට පෝෂණය ලැබෙනවා, දුෂ්චරිත තුනකින්. ඒ කියන්නේ කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත වල යෙදෙනවා නම් අන්න ඒවෙන් තමයි මේ නීවරණ වලට පෝෂණය ලැබෙන්නේ. අපි කයෙන් යම් යම් වැරදි කරනවා, සත්තු මරනවා, හොරකම් කරනවා, කාමයේ වර්ධවා හැසිරෙනවා. ඊළඟට වචනයෙන් අපි හිතමු කේලම් කියනවා, බොරු කියනවා, පරුෂ වචන කියනවා, හිස් වචන කතා කරනවා. මනසිනුත් අපි බොහොම දැඩි ලෝභයෙන් යුක්තව කටයුතු කරනවා. දැඩි ව්‍යාපාදයෙන් යුක්තව කටයුතු කරනවා මිත්‍යා දෘෂ්ටි සහගතව අපි ඉන්නවා මෙන්න මේ විදිහට කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත වල යෙදෙනවා නම් ඒතර ඒක ආහාරයක් බවට පත් වෙනවා මේ පංච නීවරණ වැඩෙන. ඊළඟට මේ දුස්චරිත තුනට මේ දුස්චරිත තුනට ආහාර කොහෙන්ද ලැබෙන්නේ? අනේ ඒකට ආහාර ලැබෙනවා ඉන්ද්‍රිය අසංවරයෙන්. අපි කිසිම ඉන්ද්‍රිය සංවරයක් නැතුව අපිට කැමති කැමති දේ අපි ඔහේ බලනවා. කිසිම ඉන්ද්‍රිය සංවරයක් නැතුව අපි කැමති කැමති දේවල් ඔහේ අහනවා. ඒ වගේම ඉන්ද්‍රිය සංවරයක් නැතුව අපේ හිත කැමති දෙයක් හිතන්න ඉඩ දීලා අපි බලාගෙන ඉන්නවා. එතකොට ඉතින් එයා අකුසල් ගැනමයි හිතන්නේ නැත්නම් කෙලස් ඔස්සේමයි යන්නේ. ඉතින් එතකොට තව තව මේ අපේ හිතේ අසංවර භාවය නිසා, ඉන්ද්‍රිය අසංවර භාවය නිසා ඒකම හේතු වෙනවා අන්න කාය දුස්චරිතයට, වචී දුස්චරිත, මනෝ දුස්චරිතයට. ඊට පස්සේ ඉන්ද්‍රිය අසංවර වෙන්න හේතුව මොකද්ද? නැත්නම් ඉන්ද්‍රිය අසංවරයක් පිණිස ආහාර මොනවද? කියන එක ඊට පස්සේ භාගතුන් වහන්සේ සාකච්ඡා කරනවා. එතෙන් දේශනා කරනවා අසති අසම්පජඤ්ඤ කියලා. දැන් අසතියෙන් ඉන්නවා කියලා කියන්නේ අපේ මෙලෝ සිහියකින් නෙමෙයි ඉන්නේ. අපි සාමාන්‍යයෙන් මොනවා හරි අතීතයේ වෙච්ච දෙයක් ගැන කල්පනා කර කර ඒ ගැන පසුතැවෙමින් ඒ ගැන හිතේ විවිධාකාර කෙලෙස් ඇති කරගනිමින් ඔන්න අපි වාසය කරනවා. එතකොට අපිට කියන්න පුළුවන් එයා සම්පූර්ණයෙන්ම අසතිමත් කියලා. එතකොට එයාට ඒ කියන්නේ වර්තමානයේ යාගේ කය තිබුණට එයාගේ හිත තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඔන්න අතීතය අල්ලගෙන අතීතයේ වෙච්ච දෙයක් අල්ලගෙන අතීතේ කරපු දෙයක් කියපු දෙයක් අල්ලගෙන තමයි එයාගේ හිත තියෙන්නේ. ඊට පස්සේ අනාගතය සම්බන්ධ විවිධාකාර සිහිනමවමින් කරන්න තියෙන දේවල් ගැන විවිධාකාර සැලසුම් හිතෙන් සකස් කරමින් මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම මේ ලෝකෙන් අයින් වෙලා මනසින් හදාගත්ත ලෝකයක ජීවත් වෙන ස්වභාවයක්. මනසින් හදාගත්ත සංකල්පමය රාමුවක් තුළ ජීවත් වෙන මේ ස්වභාවයක් තමයි තියෙන්නේ. අන්න එතෙන්දී අපිට කියන්න පුළුවන් සරලවම මේ මනස දැන් අසතිමත්. ඉතින් සම්පජඤ්ඤයක් ඇත්තෙම නැහැ. මොකද දෙයක් පිළිබඳව දැන් මූලික වශයෙන් වැටහෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට සිහිය තියෙනවා නම් තමයි සම්පජඤ්ඤයක් ගැන කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ සිහිය හොඳට තියෙනවා නම් එලෙපසිටි සිහියක් තියෙනවා නම් අන්න අපිට ඒ අරමුණේ හොඳට හිත බහින ගතියක් අරමුණේ විස්තර බලන්න පුළුවන් හැකියාවක් අපේ හිතේ ඇති වෙනවා. නමුත් ඒ වෙනුවට හිත සම්පූර්ණයෙන්ම මුලා වෙලා හිත ඔහේ අතීතය ඔස්සේ යනවනම් අනාගතය ඔස්සේ යනවනම් ඒවැයම තරන්දි තරන්දි ඉන්නවනම් ඒවැයම පැටලි පැටලි ඉන්නවනම් එතකොට ඒ බඳු මනසක තියෙන්නේ දෙයක් පිළිබඳව නිවැරදි අවබෝධයක් නෙමෙයි ඒ වෙනුවට අර හිතේට හිතට ආපු ඒ নানা ආකාර සිතුවිලි වලින් නැත්නම් ඒ හිතට ආපු විවිධාකාර ප්‍රපංච වලින් කතන්දර වලින් හරියට පක්ෂ මේ පක්ෂග්‍රාහී වෙච්ච මනසක් තියෙනවා. ඒ මනස දැන් අවුල් සහගතයි. ඒ මනස දැන් මේ වර්ණ ගැන්විලා තියෙන, தත්වගත වෙලා තියෙන්නේ. අන්න ඒ බඳු මනසකින් එතකොට දෙයක් පිළිබඳව සියුම්ම දකින්න පුළුවන් හැකියාවක්. ඒ ඒ අපි මේ අපිට ඉස්සරහට මතුවෙන සංසිද්ධිය සම්බන්ධයෙන් අපිට නිවැරදි විනිශ්චය කරන්න පුළුවන් හැකියාවක්. ඒකේ විස්තර විභාග බලන්න පුළුවන් හැකියාවක් කිසිසේත් නැත්තේ නෑ. ඉතින් එතකොට මෙතෙන්දි රජ කරන්නේ මේ අසත්‍ය අසම්පජඤ්ඤය කියන කාරණා දෙක. ඒතර මේ අසත්‍ය අසම්පජඤ්ඤය කියන කාරණා දෙක නිසාම ඔන්න අපි ඉන්නේ හරි මතු පිටක. ඔහේ නිකන් මතු පිට තලයක අපි තමයි තමයි අපි ජීවත් වෙන්නේ. ඒ හිතට බැහැ ගැඹුරක් දකින්න. විනිවිද යන ප්‍රඥාවක් ඒ හිතේ නැහැ. ඒ නිසා ඒබඳු හිතකින් එතකොට තවදුරටත් ගන්න මේ ඉන්ද්‍රයන් අසං වෙන අසංවර වෙන දෙයක්. තවදුරටත් මේ ඉන්ද්‍රයන් තව මේ ආවේගශීලී කරන ස්වභාවයක්. මනස තව තව ආවේගශීලී කරන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ අසති අසම්පජඤ්ඤය කියන එක බුදුන් වහන්සේ කියනවා මේ ඉන්ද්‍රිය අසංවරයට ආහාර සපයනවා කියලා. ඊළඟට අසති අසම්පජඤ්ඤයක් ඇති වෙන්න අයෝනිසෝ මනසිකාරය මුල් වෙනවා කියලා කියනවා. නැත්නම් අයෝනිසෝ මනසිකාරයෙන් පෝෂණයක් ලැබලා දෙනවා කියන කියනවා අසති අසම්පජඤ්ඤයට. ඒ තමයි මෙතනින් පෙන්눔 කරලා තියෙන්නේ. ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් හැමතිස්සෙම අර කලින් මතක් කළා වගේ හිත තියෙන හරි මතු පිටක. මෙයාට බෑ ගැඹුරකට යන්න. විනිවිද යන ප්‍රඥාවක් ඒ හිතේ නැහැ. ඒ වෙනුවට නිකාම් මතු පිට අත ගන්න ගතියක්, මතු පිට ඔහේ පේන දෙයින් අතර වෙන ගතියක්. ඇහැට පේන දේ මතම ඒකම සත්‍යයි කියලා හිතාගෙන ඉන්න ගතියක්. කනට ඇහෙන ඒ ශබ්ද හරහා අපි හිතින් හදාගත්ත සංකල්පවල සම්මුතිවල නතර වෙන ගතියක්, එතනම රැඳෙන ගතියක්. ඒවා ඔස්සේම කල්පනා කරන ගතියක් තමයි ඒ හිතේ තියෙන්නේ. එතන තියෙන මේ අයෝනසෝ මනසිකාරයක්. මොකද එයාට බෑ ගැඹුරක් දකින්න. එයාට බෑ බොහොම දෙයක් දිහා බොහොම සූක්ෂමව දකින්න. අන්න ඒ සියුම්ම දැකීමේ හැකියාව ඒක හේතු හොයාලා බලන්නේ බැලීමේ හැකියාව එහෙමත් නැත්නම් ගැඹුරට ගිහිල්ලා මුලට ගිහිල්ලා සම්භවයට ගිහිල්ලා දකින්න පුළුවන් හැකියාවක් මේ හිතේ නැහැ. ඒ නිසා ඒ හිතේ රජ කරන්නේ අයෝනිසෝ මනසිකාරය. ඒ බඳු අයෝනිසෝ මනසිකාරයෙන් මේ අසත්‍ය අසම්පජඤ්ඤයට තමයි පාර කපන්නේ. ඒතකොට අපිට තේරෙනවා මේ අයෝනිසෝ මනසිකාරය එහෙමනම් ආහාර සපයනවා මේ අසති අසම්පජඤ්ඤයට ඊළඟ භාගතුන් වහන්සේ කියනවා මේ අස්සද්ධියම් කියලා මේ කාරණාවක් අයෝනිසෝ මනසිකාරයට මුල් වෙනවා කියලා. දැන් අස්සද්ධිය කියලා කියන්නේ කිසි දෙයක් ගැන අපිට ශ්‍රද්ධාවක් නැහැ. කිසි දෙයක් ගැන විශ්වාසයක් නැහැ. දැන් එතකොට අපි හැම දෙයක්ම සැක හිතනවා. අපිට කිසිම පාරක් පේන්නේ අපිට එල්ලයක් පේන්නේ දෙයක් පිළිබඳව අපේ හිතේ තියෙන දෙගිඩියාවක් සැකයක් ඊට පස්සේ අපිට කෙනෙක් පිළිබඳව හැමතිස්සෙම හිතේ රජ කරන අවිශ්වාසයක්, සැකමසුව බලන ගතියක්. බුදුරජාන් වහන්සේ කියපු දෙයක් හෝ ධර්මය පැත්තෙන් හෝ සංඝයා පැත්තෙන් හෝ මේ කිසිම දෙයක් ගැන කිසිම මේ ශ්‍රද්ධාවක් හිතේ නැහැ. ගෞරවයක් හිතේ නැහැ. ඒ කියපු දේවල් විශ්වාස කරන ස්වභාවයක් නැහැ. ඉතින් මේ වගේ මට්ටමකදී ඉතින් අර හිත ගැඹුරට යන ගතියක් හිතේ වැඩෙන්නේ නැහැ. ඒ වෙනුවට නිකන් ඔහේ අපි අහපු කියපු දේවල් අන්නේ අසත් ධර්මයක් පස්සේ තමයි මේ හිත දුවන්නේ. එතකොට මේ අසත්පුරුෂ සංසේවනයක් දැන් ලබනවා. ඒ අසත්පුරුෂ සංසේවනයේ හරහා තව තව අපිට අසත් ධර්මයක් ශ්‍රවණය කරන්න ලැබෙනවා. දැන් එතකොට තමයි මේ මට්ටමට තමයි බුදුහාඳුර ටික ටික දැන් මෙතෙන්ට අරගෙන යන්නේ. දැන් මුලට ගියාම ඔන්න අපිට හම් වෙනවා අසත්පුරුෂ සංසේවනයක්. ඒ කියන්නේ අමස කෙනෙක් දැන් ආශ්‍රය කරන්නේ කෙලින්ම තමන්ව අපායට අදින පිරිසක්. අපි තුමු සත්තු මරණ, හොරකම් කරන, කාමයේ වරදවා හැසිරෙන, බොරු කේලම්, පරස වචන, හිස් වචන කියන, රාමීර පාලනය කරන මේ කිසිම වග විභාගයක් නැති මේ සියලුම සිල්පද කඩන, සිල්පද කැඩීම පිණිස අනිත් අයවත් පොළඹවන අපායටම අදින පිරිසක් නම් කවුරු හරි ඇසුරු කරන්නේ බඳු අසත්පුරුෂයන් නම් ඇසුරු කරන්නේ ඒ බඳු අසත්පුරුෂයන් ඇසුරු කරන්න ඇසුරු කරන්න අපිට අහන්න හම්බෙන්නේ අසත් ධර්මයක්. ඒ අය කියන්නේ මේ සත්තු නොමර ඉන්නය හොරකම් නොකර ඉන්නය, කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැතුව ඉන්නය, බුරු කියන්නේ නැතුව සත්‍යවාදී වෙන්නය. කේලම් කියන්නේ නැතුව පුළුවන් තරම් සමගි කරන්නය. එහෙම කියන්නේ නැහැ. ඒගොල්ලන්ගේ හිත වැඩ කරන්නේ සම්පූර්ණයෙන්ම අසත්පුරුෂ විදිහට. ඒගොල්ලන්ට කෙනෙක්ගේ ගුණයක් පේන්නේ නැහැ. තියෙන ಗುಣ වහන ගතියක්, තියෙන ಗುಣ මකන ගතියක් තමයි ඒගොල්ලෝ ගාව තියෙන්නේ. යම්සික සත්පුරුෂයන් ගැන වුණත් කතා කරද්දී නිකන් සුළුවෙන් කතා කරලා දානවා. ಗುಣ වහලා දානවා, ಗುಣ මකලා දානවා. අන්න ඒ වගේ ස්වභාවයක් සමහර ආකාරයේ අසත්පුරුෂයා ගාව තියෙනවා. එහෙමත් නැත්නම් ඒ අය අසත්පුරුෂයෙකුට මොනවාම හරි වෙනත් කෙනෙක් උදව්වක් පදව්වක් කළාද ඒ කවදාවත් මතක හිටින්නේ නැහැ. ඒ කෘතවේදීත්වයක් කතඤ්ඤෝ කතවේදීතා කියලා කියන ඒ කෘතවේදීත්වයක් කළගුණ සැලකීමක් කරපු දේ මතක තියාගන්න ගතියක් ඒ අසත්පුරුෂයා තුළ නැහැ. ඉතින් එතකොට අන්න ඒ බඳු අසත්පුරුෂයන් ඇසුරු කරන්න ඇසුරු කරන්න අපිට අහන්න හම්බ වෙන්නේ අසත් ධර්මයක්. ඒකට අසත් ධර්මය අහන්න මුල් වෙනවා එහෙනම් අසත්පුරුෂ ආශ්‍රය. ඊට පස්සේ අසත් ධර්මය ශ්‍රවණය කරන්න ලැබීම නිසා, වැරදි දේවල්ම ශ්‍රවණය කරන්න ලැබීම නිසා, මිත්‍යා දෘෂ්ටිම ගැන අහන්න ලැබීම නිසා, වැරදි අදහස්ම අපේ ඔළුවට යෑම නිසා ඔන්න අපිට අර තිබිච්ච ශ්‍රද්ධාවක් නැතිලා යනවා. අශ්‍රද්ධාවක් බවට දැන් බවට දැන්පත් වෙනවා. අපේ මුල හිතමු අපේ තිබුණ යම්කිසි ශ්‍රද්ධාවක් භාගතුන් වහන්සේ ගැන. අපේ හිතේ තිබුණ යම්කිසි ශ්‍රද්ධාවක් ධර්මයේ ගැන. හිතේ යම් ශ්‍රද්ධාවක් තිබුණා සංඝයා ගැන. නමුත් අර අසත් ධර්මය අහන්න ලැබෙන නිසා දැන් ඒ අපි ගාව තිබිච්ච ශ්‍රද්ධාවත් පිරෙන්න ගන්නවා. ඉතින් ඔහොම පිරෙහෙච්ච පරිසරයක දැන් එයා ඉන්නේ තනිකර අයෝනිසෝ මනසිකාරයක මතු පිටමයි ජීවත් වෙන්නේ. වෙනත් වචන වලින් කියනවා නම් සම්මුතියකමයි රැඳෙන්නේ. ඊට වඩා ගැඹුරකට විනිවිද දකින්න පුළුවන් හැකියාවක් මේ හිතේ නැහැ. හේතු දැකීමේ හැකියාවක් එහෙමත් නැත්නම් ප්‍රභවයට යන සුළු ගතියක් මුලට යන සුළු ගතියක් ඒ හිතේ නෑ අනුසෝමනසිකාරයක් තියෙනවා. ඒ හරහා අසති අසම්පජඤ්ඤයක් තියෙනවා. හැමතිස්සෙම මතු පිට ජීවත් වෙනවා. අතීතයේ හිත කැළඹි කැළඹි තියෙනවා. අනාගතය ඔස්සේ දුව දුව ඉන්නවා. සිහිනමවමින් ඉන්නවා. අසති අසම්පජඤ්ඤයක් වෙනවා. ඒ හරහා ඉන්ද්‍රිය තව තව අසංවර වෙනවා. ඒ හරහා කය දුෂ් කායික දුෂ්චරිත, වාචික දුෂ්චරිත, මනෝ දුෂ්චරිත කරනවා. ඒව හරහා නීවරණ තව තව වැඩෙනවා. ඊට පස්සේ නීවරණ වැළඳලා ඔන්න අවිජ්ජාව පෝෂණය වෙනවා. ඒතර මෙන්න මේ වගේ රටාවක් හේතුඵල සම්බන්ධයක් භාගතුන් වහන්සේ මේ අවිජ්ජා සූත්‍රයේ ඉදිරිපත් කරනවා. එතකොට අපිට තේරෙනවා මේ අසත්පුරුෂ සංසේවනය සිද්ධ වෙන්න සිද්ධ වෙන්න ඒකෙන් පාර කැපෙනවා මේ අසත් ධර්මයක්ම ශ්‍රවණය කරන්න. අසත් ධර්මයක් ශ්‍රවණය කරන්න කරන්න අපි ගාව තිබිච්ච ශ්‍රද්ධාව පිරිහිලා අශ්‍රද්ධාවක් මතුවීමට හේතු වෙනවා. ඒක වෙන්න වෙන්න අපේ හිත අයෝනිසෝ මනසිකාරයක වැරදි විදිහට මෙනෙහි කිරීමක නරක විදිහට මෙනෙහි කිරීමකට ඔන්න මතුවෙනවා. මතු පිට මෙනෙහි කිරීමක් ඔස්සේ මතුවෙනවා. ඒක සිද්ධ වෙන්න සිද්ධ වෙන්න අපේ සතිය තව තව දුර්වල වෙනවා. දෙයක් දිහා නිවැරදිව බලන්න පුළුවන් හැකියාවක් අපිට ඇත්තෙම නැති වෙනවා. ඊට පස්සේ ඒ හරහා වුණ ඉන්ද්‍රියන් අසංවරයි දැන්. දැන් හිත කැමති දෙයක් කරනවා. කැමති දෙයක් හිතනවා. ඇහැ කැමති දෙයක් බලනවා. කන කැමති දෙයක් අහනවා. දිවෙන් කැමති රසයක් බලනවා, කයින් කැමති කැමති ස්පර්ශ ලබනවා. මේ විදිහට ඔන්න ඉන්ද්‍රියනුත් අසංවර වෙනවා. ඒක සම්පූර්ණ වෙන්න වෙන්න ඉතින් කයින් දැන් දුෂ්චරිත කරනවා. වචනයෙන් දුෂ්චරිත කරනවා. මනසෙන් දුෂ්චරිත කරනවා. ඒව කරන්න කරන්න ඔන්න නීවරණ තව තව වැඩෙනවා. නීවරණමයි රජ කරන්නේ හිතේ. ඉතින් ඒ කියන්නේ දැන් ඔන්න සම්පූර්ණයෙන් හිත අන්ධ වෙලා. හිත සම්පූර්ණයෙන්ම නිකන් වර්ණ ගැන්විලා. හිත සම්පූර්ණයෙන්ම පැටලිලා වික්ෂිප්ත වෙලායි තියෙන්නේ. අවිද්‍යාවට පෝෂණය ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දෙන උපමාව මේ ඇඳලා තියෙන මේ සටහනට ටිකක් අනුරූපයි කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියනවා කන්දකට නැත්තම් බොහොම උස ප්‍රදේශයකට වැස්සක් වහිනවා. එතකොට මේ උස ප්‍රදේශයේ තියෙන අපිටම පුංචි පුංචි දියපාරවල් එම් කඩਿੱටි මේවා පිරෙන්න ගන්නවා. වතුරෙන් පිරෙන්න ගන්නවා. ඊට පස්සේ ඒ වතුර පිරෙන පිරුණාට පස්සේ ඒක දැන් පහළට ගලනවා. දැන් හරියට නිකන් මේ කොටස පිරුණාට පස්සේ ඊළඟ කොටසට එනවා වගේ බුදුරජාන් වහන්සේ දෙන ඒ උපමාවේදී ඒ උඩ කඳු කඳුකර ප්‍රදේශයට වැටෙන වැටෙන වැස්ස කාලයක් වැටෙනකොට ඔන්න එතන වතුර එකතු වෙලා ඒව දැන් උතුරලා අන්න ඊළඟ මැද ඊට වඩා පහත් බිම් ප්‍රදේශයකට වතුර වැටෙනවා. එතකොට මේ පහත් බිම් ප්‍රදේශයේ තියෙන ගංගාවල නැත්නම් ඇලදොල වලට ඔන්න දැන් මේ වතුර ටික වැක්කෙනවා. ඉතින් ඇලදොල ඔන්න උතුරන්න පටන් ගත්තාම ඒවා පිරෙන්න ගත්තාම ඊළඟට ඊට වඩා පහත් බිම් වල තියෙන ගංගා දැන් පිරෙන්න ගන්නවා. පොඩි පොඩි ගංගා පිරෙන්න ගන්නවා. ඒ ගංගා පිරෙන්න ගත්තාම ඊට පස්සේ ඊළඟ ප්‍රදේශයේ තියෙන ඊටත් වඩා පහළින් තියෙන ප්‍රධාන ගංගාවන් පිරෙන්න ගන්නවා. ඒ ප්‍රධාන ගංගාවනොත් ඔක්කොම පිරෙන්න ගත්තට පස්සේ අන්තිමට ගිහිල්ලා සමුද්‍රයට මේ ජනකඳ එකතු වෙනවා. ඒතර මේ මහා සමුද්‍රය වගේ තමයි අවිද්‍යාව කියන්නේ. ඒතර මේ එන රටාව තුළ අන්තිමට ගිහිලා අවිද්‍යාව තමයි පෝෂණය වෙන්නේ. හිතේ පැටලෙන සහගත ගතිය, හිතේ තියෙන තවත් පැත්තකින් කියනවා නම් අඳුරු වෙච්ච ගතිය, හරියට නිකන් මේ කණ්ණාඩියකින් බලනවා වගේ, ඒ කියන්නේ වර්ණ කණ්ණාඩියකින් බලනවා වගේ දෙයක් දිහා පැහැදිලිව බලන්න බැරිකම, වික්ෂිප්තකම, ඉතින් මෙන්න මේ වගේ අවිද්‍යාවක් මේ හිතේ පෝෂණය වෙනවා. එතකොට මේ අවිද්‍යාව එහෙමනම් භාගතුන් වහන්සේ දැන් මේ සූත්‍රයේ දේශනා කරනවා මෙන්න මේ වගේ විවිධාකාර හේතු රැසක් හරහා තමයි දිගට පෝෂණය වෙගෙන ඉන්නේ. අපිට කොයි හෝ තැනකදී මේ දෙයක් සිද්ධ වෙනවා නම් අසත්පුරුෂ සංසේවනයක් සිද්ධ වෙනවා නම් ඒක පාර කපන්න පුළුවන් අවිද්‍යාව වර්ධනය කරන්න. අපි අපිට අහන්න වෙන්නේ අසත් ධර්ම ශ්‍රවණයක් නම්. නිවැරදි ධමයක් නෙමෙයි නම් ඒක හේතු වෙන්න පුළුවන් අවිද්‍යාව පෝෂණය වෙන්න. ඊළඟට අපි ගාව ශ්‍රද්ධාව නැත්තම් ඒක හේතු වෙන්න පුළුවන් අවිද්‍යාව පෝෂණය වෙන්න. අපි ගාව අයෝනිසෝ මනසිකාරය නම් නිතර වැඩ කරන්නේ. නිතරම හිත නිකන් ඔහේ සම්මුතිවල ඇලෙමින් ගැලෙමින් නම් වාසය කරන්නේ. ඒක හේතු වෙන්න පුළුවන් ඔන්න අවිද්‍යාව පෝෂණය කරන්න. ඊළඟට අසති අසම්පජඤ්ඤේ නම් තියෙන්නේ. අපිට හිත නිරන්තරයෙන්ම අතීත අනාගත අන්ත දෙක ඔස්සේ දුවදුව මේ ලෝකේ නැතුව සම්පූර්ණයෙන්ම හිතින් මවාගත්ත හදාගත්ත මනස්කල්පිත ලෝකයක නම් ජීවත් වෙන්නේ. ඔන්න ඒක උදව් වෙනවා ඒක ආහාර වෙනවා මේ අවිද්‍යාව පෝෂණය කරන්න. ඊට අපි තව තව ඉන්ද්‍රිය අසංවරයෙන් කටයුතු කරන්න කරන්න අන්න ඒවා හේතු වෙනවා මේ අවිද්‍යාව පෝෂණය කරන්න. දුෂ්චරිතවල යෙදෙන්නේ දෙන්න අවිද්‍යාව පෝෂණය වෙනවා. හිත නීවරණ වලින් බැට ගන්න බැට ගන්න. නැත්නම් හිත නීවරණ වලට ලක් වෙන ලක් වෙන්න ඔන්න මේ අවිද්‍යාව පෝෂණය වෙනවා. ඒතකොට මෙන්න මේ රටාව මෙන්න මේ හේතුඵල සම්බන්ධතාව භාගතුන් වහන්සේ මේ අවිද්‍යා සූත්‍රයේදී විස්තර කරනවා. ඊට පස්සේ මේකේ දෙවෙනි කොටස වශයෙන් බුදුයන් වහන්සේ කොහොමද විඥා විමුක්ති කියන මේ අවිද්‍යාවේම ප්‍රතිවිරුද්ධ පක්ෂය වර්ධනය වෙන්නේ කියන එකත් මේ සූත්‍රයේ විස්තර කරලා දෙනවා. ඒ කියන්නේ දැන් අවිද්‍යාවට ප්‍රතිපක්ෂයි විද්‍යාව කියන එක. විද්‍යා විමුක්ති කියලා මේකට නිකන් යුගලයක් වශයෙන් වශයෙන් සාමාන්‍යයෙන් යොදනවා. ඒ කියන්නේ අපේ හිතේ වැඩෙන ප්‍රඥාව හැමතිස්සෙම හිතේ නිදහස වෙනසයි හේතු හිත දේවල් අල්ලා බදාගෙන උපාදාන කරගෙන ග්‍රහණය ඉදීම ග්‍රහණය කිරීම වෙනුවට නිවැරදි ප්‍රඥාවක් අපේ හිතේ වැඩෙනවා නම් එතකොට ඒ බඳු ප්‍රඥාවක් මුල් වෙන්නේ හැම තිස්සෙම හිත නිදහස් කරන්න. හිතේ විවේකයක් හදලා දෙන්න. හිත තැම්පත් වෙන්න. හිත නිශ්චල වෙන්න. හිත සරල වෙන්න. හිතේ පැහැදිලි බව වැඩි වෙන්න. ඒ නිසා ඒ විඥා විමුක්ති කියන කොටස සාමාන්‍යයෙන් යුගලයක් වශයෙන් තමයි යන්නේ. මොකද යම් හිතක ප්‍රඥාව තියෙනවා නම් ඒ හිතේ ඒ ප්‍රඥාව වැඩ වැඩිච්ච මට්ටම් වලදී හිත නිදහස් වෙන්න ඕනේ. හිත මේ නිශ්චල වෙන්න ඕනේ. හිත සරල වෙන්න ඕනේ. හිතට විනිවිද යෑමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඔන්න වගේ පැත්තක් මෙතෙන් පෙන්වලා දෙනවා. ඉතින් එතකොට දැන් භාගතුන් වහන්සේ කියනවා විඥා විමුක්ති කියන කොටසට. ඒකටත් හේතු තියෙනවා. ඒකත් මේ ඉබේ වෙනව නෙමෙයි. ඒකටත් යම්කිසි හේතුඵල සම්බන්ධයක් තියෙනවා. දැන් අපි ඒක ඕන්න ටිකක් මේ පැත්තෙන් කටන් ගමු. ඒක ටිකක් විස්තර කරන්න පහසු නිසා. අන්න අපි හිතමු කවුරු හරි කෙනෙක් ඔන්න සත්පුරුෂ ඇසුරක් පටන් ගන්නවා. සත්පුරුෂ ආශ්‍රයක් පටන් ගන්නවා. ඒතර සත්පුරුෂ ආශ්‍රයක් කිව්වහම දැන් මේ සත්පුරුෂය කියන එක අපිට ඕනනම් අර කලින් අපි කරපු අසත්පුරුෂයෙන් ගැන කරපු විග්‍රහයට අනුරූපව දැන් මේක සැලකුවොත් සත්පුරුෂයෙක් කියන කෙනා හුඟක් කලාවට ඔන්න එහෙමනම් සීලයක් ආරක්ෂා කරන්න උත්සාහවන්ත වෙන කෙනෙක්. ඒ වගේමයි හිතේ යම්කිසි එකඟතාවයක් ඇති කරගන්න හිත තව ටිකක් දියුණු කරගන්න උත්සාහවන්ත වෙන කෙනෙක්. ඒ වගේමයි හිතේ ප්‍රඥාවක් දියුණු කරගන්න උත්සාහවන්ත වෙන කෙනෙක්. ඒ වගේමයි තමන් සීලයක් ආරක්ෂා කරමින් අනිත් අයවත් යම්කිසි සිල්වත් මගකට ගන්න උත්සාහන්ත වෙන කෙනෙක්. තමන් යම්කිසි දහමක් ප්‍රගුණ කරමින් නිවැරදි දහමක් ප්‍රගුණ කරමින් ඒ නිවැරදි දහම තව කෙනෙකුටත් කියලා දෙන්න යම් උත්සාහයක් දරන කෙනෙක්. තමන් තුළ යම් ප්‍රඥාවක් දිනු කරගනිමින් ඒ ඒබඳු ප්‍රඥාවක් තවත් කෙනෙක්ට ලබලා දෙන්න, ඒබඳු ප්‍රඥාවක් තවත් කෙනෙක්ගේ හිතේ පළපදියම් කරන යම්කසේ ප්‍රයත්නයක් දරන කෙනෙක්. තවත් පැත්තකින් කියනවා නම් එයාට හොඳට කළගුණ මතක තියෙන කෙනෙක්. කෙලෙහි ගුණ දන්න කෙනෙක්. කතඤ්ඤෝ කතවේදීතා කියලා ඒ භාගතුන් වහන්සේ පෙන්නන ඒ හොඳට සත්පුරුෂ භූමියේ පිහිටපු කෙනෙක්. සත්පුරුෂ භූමියේ වශයෙන් පෙන්වන්නේ මේ කතඤ්ඤෝ කතවේදීදා කියන ගුණය. ඒ කියන්නේ අපිට යම් හෝ සුළු හෝ උපකාරයක් යම් කෙනෙක් කළා නම් ඒක හරියට ගලක ඇඳපු ඉරක් වගේ මතක තියෙන ස්වභාවයක්. ඒ වගේම අපි හිතමු යම්ස කෙනෙකුට ඒ උපකාර කරපු කෙනාට නැවත ප්‍රතිඋපකාර දැක්වීම සම්බන්ධයෙන් කිසිම මැලිවීමක් නැහැ. ඒ කරපු උපකාරයට වඩා උපකාරයක් කිරීමේ හැමතිස්සෙම හිතට එන ඒ කෘතවේදීත්වයක් එබඳු හිතක තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ යම් ಗುಣ විශේෂයන් මෙන්න මේ සත්පුරුෂයෙක් ගාව තියෙනවා. ඒතර මෙන්න මේ සත්පුරුෂයා නිතර ඇසුරු කරන්න ඇසුරු කරන්න ඒ ඇසුර ලබන කෙනාට සද්ධර්මය ශ්‍රවණය කරන්න හම්බ වෙනවා. දැන් මේ සත්පුරුෂයා කියන්නේ දැන් මේ සද්ධර්මයක් කතා කරන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරපු දෙයක් තමයි එතුමා දේශනා කරන්නේ. නැත්නම් ඒ සත්පුරුෂයා කියන්න පටන් ගන්නවා. එතකොට අන්න ඒ අහන පිරිසට ඔන්න දැන් මේ සත්පුරුෂයේ කරහා සද්ධර්මය ශ්‍රවණය කරන්න හම්බ වෙනවා. ඇත්තටම මේක එදා පොඩ්ඩක් බුද්ධ කාලයට අනුරූප කරගන්න පුළුවන්. මොකද එදා අද වගේ මේ sannivedana ක්‍රම දියුණු වෙලා අපිට පොත්පත් වලින් අන්තර්ජාලයෙන් මේ වගේ විවිධ ගුවන් විදුලියෙන් මේ රූපවාහිනියෙන් අපිට බණක් අහන්න පුළුවන් කමක් ධර්මයේ ගැන මේ අසුරක් ලබන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එදා භාගතුන් වහන්සේ තමයි ප්‍රධාන සත්පුරුෂයා. උන්වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත ඒ ධර්මය අනිත් අයට බොහොම විවෘතව දේශනා කළා. ඉතින් මේ දේශනා කිරීම තුළ තමයි මේ ධර්මය ප්‍රචාර වෙන්න ගත්තේ. අනිත් අය මේක ඉගෙන ගන්න ගත්තේ. එතකොට මේ භාගතුන් වහන්සේ ඇසුරෙන් තමයි අනිත් අය මේක ඉගෙන ගන්නේ. භාගතුන් වහන්සේ ගාවට එනවා උන්වහන්සේ ගැන යම් පැහැදීමක් ඇති වෙලා උන්වහන්සේව ඇසුරු කරන්න පටන් ගන්නවා. එතකොට ආන්න භාගතුන් වහන්සේ අවස්ථානුකූලව යම් යම් ධර්මයන් දේශනා කරනවා. එතකොට අන්න මේ ධර්මය ශ්‍රවණය කරලා කෙනෙක් තුල ශ්‍රද්ධාව දියුණු වෙනවා. ඉතින් ඒ පරතෝ ഘോഷය එහෙම නැත්නම් තවත් කෙනෙක්ගෙන් අහලා තමයි එහෙමනම් මේ ධර්මයට තවත් කෙනෙක්ගේ හිතට යන්න අවස්ථාව ලැබුණේ. ඒ වගේමයි දැන් අද කාලේ වගේ නෙමෙයි එදා එතකොට ඒ තවත් සත්පුරුෂයෙක් ඇසුරු කිරීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. මොකද ඒ සත්පුරුෂයා ගාව තමයි අර ධර්මය ප්‍රත්‍යක්ෂයක් වෙලා තිබුණේ. නැත්නම් ඒ සත්පුරුෂයා තමයි ඒක යම් පමණකට සාක්ෂාත් කරගෙන තිබුණේ. ඒ නිසා භාගතුන් වහන්සේ කියනවා මේ මුළු ශ්‍රී සද්ධර්මයම සත්පුරුෂ ආශ්‍රය මතයි රැඳෙන්නේ කියලා. එක්තරා අවස්ථාවකදී ආනන්ද සාමීන් වහන්සේ කියනවා සාමීනි මට මේ මුළු සද්ධර්ම මාර්ගයේම සද්ධර්ම මාර්ගයෙන් හරි අඩක්ම මේ සත්පුරුෂ සංසේවනයේ මත පදනම් වෙලා තියෙනවා කියලා වැටහෙනවා කියලා. ඒකට භාග්‍යතුන් වහන්සේ කියනවා එහෙම කියන්න එපා ආනන්ද. මේ හරියඩක් නෙමෙයි මුළු සද්ධර්ම මාර්ගයම. මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව සම්පූර්ණයෙන් පදනම් වෙලා තියෙන්නේ සත්පුරුෂ ඇසුර මතයි කියලා කියනවා. ඒතර අපිට තේරෙනවා මේ සත්පුරුෂ ඇසුරක් කියන්නේ කොයිතරම්ම වටිනවද කියන එක. කොයිතරම්ම අපේ මේ නිර්වාණගාමිනී ප්‍රතිපදාවට සත්පුරුෂ ආශ්‍රයක් ලබනවා කියන එක පුදුමාකාර අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙනවා. ඉතින් එතකොට ඒ සත්පුරුෂ සංසේවනයක් කරන්න කරන්න අපි යම්කිසි සත්පුරුෂයෙක් ඇසුරු කරන්න කරන්න අනේ ඒ සත්පුරුෂයා හරහා අන්න සද්ධර්මය ශ්‍රවණය කරන්න හම්බ වෙනවා. නිවැරදි දහමක් අපිට විවෘත වෙනවා. නිවැරදි දහමට අපි එළඹෙනවා. ඒ නිවැරදි දහමට එළඹුණාට පස්සේ එළඹෙනවා කියන්නේ අන්න අපේ හිතේ දැන් ශ්‍රද්ධාවක් පහළ වෙනවා. අපිට භාගතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් පහළ වෙනවා. ධර්මයේ ගැන විශ්වාසයක් ඇති වෙනවා. මේ ධර්මය අනුගමනය කරන යම් ඒ ප්‍රතිපත්තියක් පුරන්න උත්සාහවන්ත වෙන, Taman තුල මේ ගුණ විශේෂයන් දිනු කරන්න උත්සාහවන්ත වෙන යම් සත්පුරුෂ පිරිසක් සංඝ සංඝරත්නයක් ජීවත් වෙනවා නැත්නම් ඒ බඳු ආර්ය මහා සංඝරත්නයක් වැඩ හිටියා අදටත් වැඩ ඉන්නවා කියලා යම්කිසි විශ්වාසයක් ඔන්න අපේ හිතේ ඇති වෙන්න පටන් ගන්නවා. අන්න ඒ ශ්‍රද්ධාව මුලදී සමහරලාවට එන්නේ මේ අමූලිකා ශ්‍රද්ධා කියලා ඒ තරම් පදනමක් නැතිව නිකන් අපි දැනට ලාවට එහෙම නැත්නම් හේතු කාරණා ඒ තරම්ම දන්නේ නැතුව ඇති කරගත්ත ශ්‍රද්ධාවක් වශයෙන්. ඒක ඒ තරම්ම ප්‍රබල නැහැ. ඒ කියන්නේ තාම හිතේ තියෙන නිකන් අර ගෞරවයට, විශ්වාසයට අදහන ගතියක්. හැබැයි ටික ටික පස්සේ පස්සේ තමයි Taman තුලත් මේ ධහම ප්‍රගුණ වෙන්න ප්‍රගුණ වෙන්න. මෙවඳු ධහමක් වර්ධනය වෙන්න වර්ධනය වෙන්න තමයි යන්න Tamanටම තේරිලා මේකේ තියෙන සත්‍ය වැටහිලා Tamanටම හේතුකාරණා සහගතව ඇති වෙන ශ්‍රද්ධාවක් පහළ වෙනවා. ඒකට කියනවා ආකාරවතී ශ්‍රද්ධාව කියලා. ඒ කියන්නේ දැන් සකාරණව තමයි ශ්‍රද්ධාව පහළ වෙලා තියෙන්නේ. නිකාම් ඔය ආවට ගියාවට අන්ධ භක්තියෙන් ගරු කරන ගතියක්, අන්ධ භක්තියෙන් විශ්වාස කරන ගතියක් නෙමෙයි තියෙන්නේ. ඒ වෙනුවට දැන් හොඳ කරුණු කාරණා තේරුම් ගිහිල්ලා Taman තුලම යම් දහමක් ප්‍රගුණ වෙලා ඊළඟට තමන්ම ප්‍රතිපදාවේ ගමන් කරමින් ඒ ප්‍රතිපදාවේ හම්බ වෙන යම් යම් මගසලකුණු සතපුම් කලු තමනුත් හොඳින්ම ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ මත පිහිටපු ශ්‍රද්ධාවක් අන්න කෙනෙකුට අත්දකින්න හම්බ වෙනවා. ඒ නිසා මේ ශ්‍රද්ධාව කියන එක උනත් එක තැනකට අතර වෙන ශ්‍රද්ධාවක් නෙමෙයි. මේක ක්‍රමානුකූලව පරිණත වෙන ගතියක්. ක්‍රමානුකූලව ටික ටික තමන් තුළ මුල් බැස ගන්න ගතියක්. නොසලෙන ශ්‍රද්ධාවක් ඇති වෙන ගතියක් මේ ශ්‍රද්ධාව තුළ තියෙනවා. ඉතින් එතකොට මේ ශ්‍රද්ධාව දැන් ඔන්න හිතේ පහළ වෙන්න පහළ වෙන්න අන්න කෙනෙක් දැන් අර සාමාන්‍ය සම්මුති මට්ටමක ඉඳලා සාමාන්‍ය අර ලෝකයා හැසිරෙන ලෝකයා කතා බහ කරන ඒ සම්මුති රාමුවේම පිටලා හිතන්නේ නැතුව ඊට වඩා ටිකක් ගැඹුරින් හිතන උත්සාහන්ත වෙනවා. මේ තමන් අහපු ශ්‍රද්ධර්මයට එකඟව කල්පනා කරන්න උත්සාහන්ත වෙනවා. ඒ අහන ගමන් තමන් හිතන කියන කරන දේවල් මේ සද්ධර්මයත් එක්ක පොඩ්ඩක් ගලපන්න උත්සාහන්ත වෙනවා. බෞද්ධ මහසී කොහොමද දේශනා කළා තියෙන්නේ? අර අර අහවල් සූත්‍රය කොහොමද දේශනා කළා තියෙන්නේ කියලා තමන් මේ අහපු ධර්මයත් එක්ක ටිකක් විමසා බලන්න ඒ වගේම මදක් විමසිල්ලෙන් බලන්න උත්සාහන්ත වෙනවා. එතකොට අන්න යෝනිසෝ මනසිකාරයකට දොර විවෘත වෙනවා. ඒ කියන්නේ එයා දැන් අර හිතට ඇහැට පේන මට්ටමේ නතර වෙන්නේ නැහැ. කනට ඇහෙන මට්ටමේ යා ඒකෙන් සෑහීමකටපත් වෙන්නේ දිවට දැනෙන මට්ටමේ සෑහීමකටපත් වෙන්නේ කයට ලැබෙන ස්පර්ශ මට්ටමේ සෑහීමකටපත් වෙන්නේ ඒ වෙනුවට දැන් මේ අහපු ශ්‍රී සද්ධර්මයේ මත පදනම් කරගෙන එයා තව ටිකක් ගැඹුරට යන ගතියක් මේ ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන විවිධාකාර මේ අරමුණු සම්බන්ධයෙන් ටිකක් මීට වඩා ਵਿਚාරශීලීව බලන ගතියක් සියුම්ම බලන ගතියක් ඒකේ මුලට අවධානය යොමු කරලා බලන ගතියක්. හේතුන් සොයනාසුලුව බලන ගතියක්. මෙන්න මේ යෝනිසෝ මනසිකාරය කෙනෙකුගේ හිතේ ඇති වෙන්න පටන් ගන්නවා. ඒතර මෙන්න මේ යෝනිසෝ මනසිකාරය හොඳට පාර කපනවා සති සම්පජඤ්ඤයට. කියන්නේ යෝනිසෝ මනසිකාරයයි සති සම්පජඤ්ඤය අතර බොහොම සමීප සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මෙයා අර හිතට එන ඔහේ අතීතය හා සම්බන්ධයෙන් ඔහේ එන සිතුවිලි ඔස්සේ යනව වෙනුවට අනාගතය සම්බන්ධයෙන් එන විවිධාකාර සිහිනවමින් ඒවැ පැටලලා ඉන්නව වෙනුවට ඊට වඩා මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන්න උත්සාහත් ගන්න ගතිය. මොකද මේ ධර්මයෙන් පෙන්වන්නේ අන්නේ බඳු මාර්ගයක්. ධර්මයෙන් අපිට විවෘත කළ දෙන්නේ අන්නේ වගේ අවදිමත් බවක්. මේ මොහොතට අවදිමත් බවක්. අන්න එතකොට අන්නේ මේ අවදිමත් බව දැන් කෙනෙක් තමන්ගේ හිතේ හදාගන්න උත්සාහවන්ත වෙනවා කියන්නේ අන්න සතිය සම්පජඤ්ඤය දැන් මෙතෙන්ට ඈඳෙනවා. ඒ කියන්නේ දැන් එයාගේ හිත අතීතය ගැන අභිරමණය කරන්න යන්නේ නැතුව අතීතයේ ඔස්සේම තමන් කරපු කියපු දේවල් හිත හිතා හිත හිතා ඒවා ගැන ස්මරණයන් කර කර ඒවම පැටලි පැටලි අතීතයේ මුහුණ දුන්න යම්කිසි සොම්නස් සහගත සිදුවීම් ගැන එයා හිතින් සතුට වෙවි සතුට වෙවි එහෙම නැත්නම් අතීතයේ තමන් අතින් වෙච්ච වැරදි ගැන පසුතැවිතැවි ඉතින් මෙන්න මෙහෙම ඉන්නේ නැතුව එයා බලනවා මොකද්ද මේ මොහොතේදී සිද්ධ වෙන්නේ වර්තමාන මොහොතේදී මොකද්ද සිද්ධ වෙන්නේ කියලා අන්න තමන්ගේ හිත ටිකක් ඒ අතීත අන්තයෙන් නිදහස් කරගන්න යා උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ අපි හිතමු අනාගතය සම්බන්ධව. විවිධාකාර අදහස් මේ හිතේ පහළ වෙනවා. අනාගත අපේක්ෂාවන් ඔස්සේ, එහෙම නැත්නම් විවිධාකාර අනාගත සැලසුම් ඔස්සේ මේ හිත දුවනවා. නමුත් එයා උත්සාහන්ත වෙනවා ඒවත් එක්ක ඔහේ සතුටු වෙවි ඉන්නේ නැතුව, හිතින් හදාගත්ත ලෝකික අතරමං වෙන්න යන්නේ නැතුව ඒ හිතින් හදාගත්ත ලෝකයෙන් එළියට ඇවිල්ලා ප්‍රකෘති ලෝකයට ඇවිල්ලා වර්තමාන මොහොතට ඇවිල්ලා ජීවත් වෙන යම් සුක්ෂහත් ධර්ම. මෙන්න මේක අපිට හිතා තේරුම් ගන්න පුළුවන් සතිය පිහිටියා කියලා කියන්න පුළුවන්. එනඹ සිට සිහිය දැන් යන යා තුල පොඩ්ඩක් ඔන්න පැන නැගුණා. එනඹ සිට සිහියෙන් ඉන්න පුළුවන් කමක් දැන් එයාට තේරුණා. එයා හඳුනාගත්තා මේ හිතේ තියෙන යම්කිසි සුවිශේෂී හැකියාවක් ඒ හැකියාව අපි ටිකක් උද්දීපනය කරලා ගත්තාම එයාට ඒක ටිකක් වර්ධනය කරලා ගත්තාම මේ හිතට එන අතීතය හා සම්බන්ධ සිතුවිලි ඔස්සේම දුව දුව ඒකට වහලලා ඉන්න උවමනාවක් නැහැ. අනාගතය සම්බන්ධයෙන් එන විවිධාකාර සිතුවිලි ඔස්සේ දුවමින් හිත වික්ෂිප්ත කරගෙන හිත යම්කිසි අවිනිශ්චිත භාවයකටපත් කරගෙන ඒ වෑම පැටලලා ඉඳීමේ උවමනාවක් නැහැ. කියලා එයාට දැන් තේරෙන්න පටන් ගන්නවා ඒ වෙනුවට මේ මොහොතේ සිද්ධ වෙන කායික වශයෙන් නැත්නම් මානසික වශයෙන් සිද්ධ වෙන යම්කිසි සංසිද්ධියක් උපයෝගී කරගෙන මේ හිතට එක්තරා අන්දමකින් නැංගොරමක් දාන්න දැන් එයා උත්සාහන්ත වෙනවා. ඒ නැංගොරම තමයි ඒක අතකින් මුලදී කය කියලා කියන්නේ. හරියට නිකන් වතුරේ නැත්නම් මහා සාගරයේ නැවක් නිශ්චලව තියාගන්න. එහෙ මෙහෙ රළට අහු වෙලා දුවන්නේ නැතුව, පා වෙලා යන්නේ නැතුව යම්සි ස්ථානයක නිශ්චලව තියාගෙන අපි නැංගුරමක් දානවා. අන්න ඒ වගේ තමයි මේ හිතටත් යම්කිසි නැංගුරමක් වගේ අපේ මේ කය පාවිච්චි කරන්න පුළුවන්. කායන පස්සනා මට්ටමකදී එතකොට සිද්ධ වෙන්නේ අන්න ඒ වගේ නැංගුරමක් ඇදීමක්. අපේ හිත ගෙනල්ලා නැවත නැවත අපේ කයේ රඳවන්න උත්සාහන්ත කරනවා. අනාගතයට දිවුවහමත් නැවතත් ගෙනල්ලා මේ කයේ තියෙන යම්කිසි සංසිද්ධියක රඳවන්න උත්සාහන්ත වෙනවා. ඒතර මෙන්න මේ විදිහට යම්සි කෙනෙක් මේ කය පාවිච්චි කරමින් සිහිය දියුණු කරනවා නම් දැන් කනකොට සතියෙන් ආහාර අනුභව කරනවා. තත් ටික මදිනකොට ඒ ගැන අවධානයෙන් ආහාර අනුභව කරනවා. ඊළඟට අපි හිතමු තමන් ගෙදර දොරේ අනෙකුත් වැඩක් මේ කලක් කරනකොට ඒ ගැනත් අවධානයෙන් සතියෙන් සිහියෙන් ඒ කටයුත්ත කරනවා. දැන් මෙහෙම කරන්න කරන්න මේකට සම්පජඤ්ඤය කියලා බොහොම සියුම්ම බැලීමේ හැකියාවක්. දෙයක් දිහා විස්තර සහගතව බැලීමේ හැකියාවක් එයාගේ හිතේ දිනු වෙන්න පුළුවන්. අන්න ඒකට බුදුරජාන් වහන්සේ හරි ලස්සනට පාර පෙන්වනවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් ආනාපාන සතිය වඩන යෝගාවචරයෙක් පටන් ගන්න බොහොම සරල තැනකින්. භාගතුන් වහන්සේ පෙන්වන්නේ සතෝව අස්ස සති සතෝව පස්ස සති කියලා. ඒ කියන්නේ දැන් එයා සතිමත්ව හුස්ම ගන්නවා සතිමත්ව හුස්ම හෙලනවා. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලා නම් මේ හුස්ම ගැනීම හෙලීම කියන ක්‍රියාවලිය අපිට සම්පූර්ණයෙන්ම අමතකයි. ඒක ඔහි ඉබේ වෙනවා අපි දන්නේ නැහැ අපි වෙන වෙන වැඩවල. දැන් අපි පොඩ්ඩක් මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය ගැන සිහියෙන් ඉන්න උත්සාහන්ත වෙනවා. එතකොට යාට තේරෙන්න පුළුවන් මේ හුස්ම ගැනීම කියන එක નિરાයාසයෙන් සිද්ධ වෙනවා, ඉබේ සිද්ධ වෙනවා. ඒ වගේමයි <clears throat> ඇතැම් වෙලාවට ආශ්වාසයන් සිසිල්ව දැනෙනවා, ප්‍රශ්වාසයන් උණුසුම්ව දැනෙනවා. ඇතැම් වෙලාවට ආශ්වාසයක් වම්නාස්පුඩුවෙන් ඇතුල් වෙනවා. ප්‍රශ්වාසය දකුණුනාස්පුඩුවෙන් ඇතුල් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ යම් යම් බොහොම සියුම් ලක්ෂණ දැන් මෙයාට දැක ගැනීමේ හැකියාවක් පහළ වෙනවා. දැන ගැනීමේ හැකියාවක් පහළ වෙනවා. ඒ කියන්නේ අන්න දැන් මෙයා තේරුම් ගන්නවා මගේ හිතේ මෙන්න මේ සම්පජඤ්ඤය. දෙයක් දිහා යම්කිසි සංසිද්ධියක් දිහා සියුම්ම බැලීමේ හැකියාව. ඒකේ විස්තර විභාග තේරුම් ගැනීමේ හැකියාව. දැන් පොඩ පොඩ වර්ධනය වෙනවා කියලා Tamanට තේරුම් ගන්න පුළුවන්. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ක්‍රමවේදයක් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මේ හුස්ම රැල්ලේ තියෙන වෙනස්කම් බලන්න බුදුරජාණන් වහන්සේ ආරාධනා කරනවා අපිට. මේ හුස්ම රැල්ල දිගද? මේ හුස්ම රැල්ල කලින් හුස්ම රැල්ලට සාපේක්ෂව කොටද? මේක උණුසුම්ද? මේක සිසිල්ද? මේක මොන නාස්පුඩුවෙන්ද යන්නේ? මේක දීර්ඝද? ඉතින් මේ වගේ විවිධාකාර හන්දමින් මේ හුස්ම රැල්ලම විමසන්න විමසන්න අන්න අපිට මේ හුස්ම රැල්ලේ තියෙන ඒ සියුම් සියුම් ලක්ෂණ මතුවෙන්න ගන්නවා. තේරෙන්න ගන්නවා. අන්න එතන තියෙන සම්පජඤ්ඤය. එතන තියෙන දෙයක් දෙහා බොහොම පැහැදිලිව දැකගැනීමේ හැකියාවක්. ඒ හැකියාව වර්ධනය වෙන්න වර්ධනය වෙන්න තව තව ඒක යාට දැන් යොදන්න පුළුවන් තමන්ගේ දිනදා ජීවිතේදීත්. ඒ කියන්නේ යම්කිසි සංසිද්ධියකට මුහුණ දෙනකොට යම්කිසි සිදුවීමක් හරහා එයා යනකොට එයාට ඒ සිදුවීම දිහා <clears throat> දැන් ටිකක් ගැඹුරින් දකින්න පුළුවන්. අඩියක් පස්සට අරගෙන අපක්ෂපාතීව ඒ දිහා දකින්න පුළුවන්. ඒ සංසිද්ධියේ වහලෙක් වෙන්නේ නැතුව නැත්නම් ඒ සංසිද්ධියට අත දාලා Taman ඒකේ ආවේගශීලීව හැසිරෙන්නේ නැතුව මේ සිද්ධ වෙන සංසිද්ධියෙන් පොඩ්ඩක් බැහැරට ඇවිල්ලා සංසිද්ධිය දිහා ਵਿਚාරශීලීව බැලීමේ හැකියාව මධ්‍යස්තව බැලීමේ හැකියාව අනුන්ගේ දෘෂ්ටි කෝණයෙන්ුත් අවශ්‍යනම් බලන්න පුළුවන් හැකියාවක්. අන්න ඒ බඳ හිතක පහළ වෙනවා. අන්න එතකොට තමයි මේ භාගතුන් වහන්සේ පෙන්වන ඉන්ද්‍රිය සංවරයක් ගැන එයා උනන්දු වෙන්නේ. කියන්නේ එයාට තේරෙනවා දැන් මේ හිතට ඔහේ අපි හිත දැන් ටිකක් මෙල්ල කරගත්තාම ඇහැට ඔහේ කැමති දේක් පෙන්වන්න ගත්තොත් එහෙම ආයෙත් මේ හිත කෙලසෙනවා. ඒ වගේමයි කනෙනොත් කැමති කැමති දේවල් ඔහේ අහා ඉන්න පටන් ගත්තොත් අර තමන් දැන් මේ පිරිසුදු කරගන්න හදන හිත ආයෙත් ඒ හරහා කෙලසෙනවා. දිවෙනුත් කැමැති කැමැති රස බල බලා ඊළඟ ඒවම නැවත නැවත හිත හිතා ඒවටම කෑදරකම් ඇති කරගනිමින් ඉන්න ගත්තොත් ආයෙත් අර අපේ හිත වල්මත් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් එයා යම්කිසි ඉන්ද්‍රිය සංවරයක් පිණිස උත්සාහවන්ත වෙනවා. මොකද ඉන්ද්‍රිය අසංවර මට්ටමකදී හිත සෑහෙන කෙලසෙන බව එයාටම තේරුම් යනවා. ඉතින් මේකට හරි ලස්සන කතන්දරයක් මතක් වෙනවා මේ දැන් එක්තරා අවස්ථාවකදී ඔය අපේ මේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාව පිහිටවපු ඒ කියන්නේ මේ ආරණ්‍ය පද්ධතිය මෑත කාලයේ පිහිටවන්න මුල්ුණේ අතිපූජනීය කඩවැද්දුවේ ශ්‍රී දිනවංශ ස්වාමින් වහන්සේත් ඒ වගේම මාතර ශ්‍රී ඥානාරාම ස්වාමින් වහන්සේත් දැන් කඩවැද්දුවේ දිනවසන දිනවංශ ස්වාමින් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා යම්කිසි නැවක් මුහුද යනකොට ඒ නැවක් ඔරුවක් බෝට්ටුවක් මොකක් හරි ඒ ඒ යාත්‍රාවේ යම්සි අපිටම සිදුරක් හට අරගෙන එතනින් වතුර එන්න පටන් ගන්නවා. ඇතුළට වතුර එනවා. දැන් මේ වතුර ඉහින්න කොයිතරම් උත්සාහවන්ත වුණත් නැවත නැවත වතුර එනවා නම් ඇතුළට ඉතින් ඒකේ තේරුමක් නැහැ. මොකද වතුර එන එක වළක්වලා නැහැ. ඇතුළට නිරන්තරයෙන්ම වතුර එනවා. අපි ඒ එන එක වළක්වන්නේ නැතුව ඒ සිදුර මේ වහලා දාන්න නැතුව අපි එන එන වතුර හිස් කරමින් ඉන්නවා. ඒක ඉතින් දිගටම අපි මේ ප්‍රයත්නයේ යෙදෙනවා. නමුත් වතුර එන එක නතර වෙන්නේ නැහැ. එහෙමනම් අපි මුලින් කරන්න වෙනවා මේ වතුර එන තැන හොයාගෙන ඒ සිදුර වහන්න අවශ්‍ය වෙනවා. අන්න ඒ වගේ තමයි අපේ හිත කෙරසෙන්න මේ අපේ පරිසරයත් එක්ක, අවට ලෝකයේත් එක්ක ගනුදෙනු කරන මේ ඉන්ද්‍රියන් මුල් වෙනවා. ඇහැ හරහා අපි රූප ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවා. කන හරහා ශබ්ද ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවා. දිව හරහා රස ලෝකයක් එක්ක ගනුදෙනු කරනවා. නාසය හරහා ගඳ සුවඳ ලෝකයක් එක්ක ගනුදෙනු කරනවා. ඊළඟ කය හරහා ස්පර්ශ ලෝකයක් එක්ක ගනුදෙනු කරනවා. ඒ වගේමයි හිත හරහා මේ මානසික ලෝකයක් එක්ක ගනුදෙනු කරනවා. ඒතර මෙන්න මේ කරන ගනුදෙනුව අපි යම් පමණකට සැලකිල්ලෙන් කලේ නැත්තම් යම් පමණක හික්මීමෙන් කලේ නැත්තම් කැමැති විදිහට ඒවට හැසිරෙන්න ඉඩ දුන්නොත් අපිට මේ හිත ගොඩ ගන්න බෑ. මොකද එළියෙන් වතුර එනවා ඇතුළට. එළියෙන් අර ඒ තියෙන දොරටු හරහා, ద్వාර හරහා අපේ හිත නැවත නැවත කෙලසෙනවා. එහෙමනම් අර අපේ ඒ නැවේ ඔරුවේ ඒ සිදුර වහන්න වගේ අපිට යම් පමණක ඉන්ද්‍රිය සංවරයක් පිණිස කටයුතු කරන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව අපිට අමාරුයි අර පරණ විදිහටම ඉන්ද්‍රයන් සම්පූර්ණයෙන්ම කැමති විදිහට හැසිරෙන්න ඉඩ දීලා අපේ මේ හිත පිරිසුදු කරන ප්‍රතිපදාව දිගට කරගෙන යන්න අමාරුයි. හිත පිරිසුදු කරගන්න අපි එහෙනම් චුට්ටක් ඒ බාහිරින් මේ හිත කෙලසෙන හැකියාවන් පොඩ අවම කරන්න. මේ හිත කෙලසෙන්න පුළුවන් ద్వාර වහගන්න. එහෙනම් උත්සාහන්ත විය යුතුයි. මෙතනින් අදහස් වෙන්නේ අස්කන්නාසාදිය පියාගෙන ගොළුෙක් බිහිරෙක් වගේ ඉඳීමක් අන්ධෙක් වගේ ඉඳීමක් නෙමෙයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. නමුත් තමන් දැන් යෝගාවචරයේ කියන ආකල්පය හිතේ තියාගෙන තමන් මේ තමන්ගේ හිත දියුණු කරගන්න හිතේ තියෙන කෙලෙස් යම් පමණකට මැඩපවත්වන්න හිතේ යම් ගුණයක් දියුණු කරගන්න උත්සාහන්ත වෙන කෙනෙක් කියලා හිතේ තියාගෙන අන්න කෙනෙකුට උත්සාහන්ත විය හැකි මේ හිත තවදුරටත් මේ බාහිර පරිසරයත් එක්ක බාහිර සමාජයත් එක්ක ඇසුරු කරන්න ගිහිල්ලා නැවත නැවත කෙලසෙන ස්වභාවය ඒ කෙලසෙන ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා මේ ඉන්ද්‍රිය සංවරය යොදා ගන්න පුළුවන්. එතකොට ඒ බඳු ඉන්ද්‍රිය සංවරයක් වෙන්න වෙන්න දැන් එයා කයින් කරන්නේ Tamanට ගැළපෙන වැඩක් විතරයි. වචනයෙන් කතා කරන්නේ Tamanට ගැළපෙන Tamanටත් අනුන්ටත් වැඩදායී දෙයක් විතරයි දැන් එයා කතා කරන්නේ. මොකද අවැඩදායී දෙයක් කතා කරන්න ගියොත් තමනුත් පරිහානියටපත් වෙනවා අහන කෙනත් පරිහානියටපත් වෙනවා පිරිහෙනවා. ඒ නිසා එයා දැන් ටිකක් කය හික්මවගෙන ජීවත් වෙන්න උත්සාහන්ත වෙනවා. එයා දැන් වචනය හික්මවගෙන ජීවත් වෙන්න උත්සාහන්ත වෙනවා. එයා ඒ වගේම දැන් මනසත් හික්මව ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එකතකින් මේ කතා කරන්නේ සීලය. සීලෙන් කරන්නේ අපි එකතකින් කියනවා නම් මේ වැට වැටක් බඳගත්තා වගේ අපේ මේ ජීවිතේට. ඉතින් ඒක පොඩ්ඩක් මුලදී අමාරුයි. මොකද අපි බොහොම කැමැති කැමැති විදිහට ජීවත් වෙච්ච පිරිසක් නම් පොඩ්ඩක් මේ සීල රාමුවකට කොටු වෙලා ඉඳීම යම්කිසි වෙහෙසක් දැනෙන්න පුළුවන්. හැබැයි අපි ටික ටික මේ රාමුව තුල ජීවත් වෙන්න ජීවත් වෙන්න මේකට හුරු වෙනවා. මේක මේ මහා අමාරු දෙයක් නෙමෙයි. මුලදී පොඩ්ඩක් නිකන් අතපය දැන්දා වගේ ගතියක් දැනෙන්න පුළුවන්. නමුත් පස්සේ පස්සේ තමන්ගේ හිත ටික ටික සංවර වෙන්න සංවර වෙන්න. හිත ටික ටික හීලෑ වෙන්න හීලෑ වෙන්න. අන්න එයාට පුරුදු වෙනවා මේ කයයි වචනයයි සංවර කරගෙන ජීවත් වෙන්න. මේක නිකන් හරියට අර කැලෙන් අල්ලගෙන ආපු වල් මීහරකෙක්ව මෙල්ල කරනවා වගේ වැඩක්. දැන් එකපාරටම අපිට බෑ මේ මීහරකව බැඳලා ගහක බැඳලා ඔහේ මේ තියාගන්න ගියොත් ඒකනත් අපහසුයක් තියෙනවා. අපි වැටක් ගහනවා. හොඳට ලොකු වැටක් ගහනවා ශක්තිවත් ශක්තිමත් වැටක්. හැබැයි මේ වැට කඩාගෙන මේ කුළු මීහරකට යන්න බෑ. ඌ ඒ වැටේ සීමාවේ තමයි ජීවත් වෙන්නේ. එහාට දුවන්න පුළුවන්, මෙහාට දුවන්න පුළුවන්, নানা ප්‍රකාර ප්‍රයත්න දරන්න පුළුවන්. නමුත් අර ආරක්ෂිත භූමිය ඇතුලේ ආරක්ෂිත වැට වැට සීමාව ඇතුලේ තමයි මේ සතා දැන් දඟලන්නේ. ඉතින් මෙන්න මේ වගේ තමයි අපේ හිතත් හික්මව ගන්න අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ අපිට එකපාරටම හිත සංවර කරගෙන සමාධිමත් කරගෙන ප්‍රඥාව වර්ධනය කරගන්න බෑ. අපිට යම්කිසි සීල සංවරයක් අවශ්‍ය වෙනවා. මේ කය වචනේ හික්මව ගන්න අවශ්‍ය වෙනවා. ඒ කය වචනේ හික්මව ගන්න නම් අපිට සීලයක් ආරක්ෂා කරන්න පුළුවන්. ඒ සීලය යොදා ගන්න පුළුවන් එහෙමනම් Tamanට තවදුරටත් මේ කය වචනේ හික්මවගත්ත පරිසරයක් Tamanගේ හිතේ ඇති කරගන්න. Tamanගේ ජීවිතේ ඇති කරගන්න. එතකොට අන්න ඒ සීලයෙන් හදලා දෙනවා මේ එක්තරාන්දක ප්‍රමෝදයක්. අපි ඒක ගැන අත්‍තරම අර සති සම්පජඤ්ඤ සූත්‍රයේදී කතා කරා මුල්ම සූත් අපි මේ දේශනා මාලාවේ මුල්ම සූත්‍රයේ වශයෙන් ඉදිරිපත් කරපු සති සම්පජඤ්ඤ සූත්‍රයේදී ඒ කියන්නේ සීලය හරහා දැන් තමනුත් හොඳ මිනිස්සෙක් නේද මගේ කලින් තරම් අසත්පුරුෂකම් දැන් මං කරන්නේ නැහැ නේද? කියලා අන්න තමන් ගැන පුංචි සතුටක්. තමන් ගැන පුංචි ප්‍රමෝදයක්. අනවජ්‍ය සුඛයක්. තමන් දැන් නිවැරදිව ජීවත් වෙනවා නේද කියලා පුංචි අහිංසක සතුටක්. දැන් මෙයාගේ හිතේ ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ හරි ලස්සන ක්‍රමවේදයක් භාගතුන් වහන්සේ පෙන්ලා දෙනවා. දැන් එතකොට මේ දැන් මේ සූත්‍රයේදී මේ අවිජ්ජා සූත්‍රයේදී භාගතුන් වහන්සේ කෙලින්ම මේ කාය සංවරය නැත්නම් කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය කියන එක හොඳට වැඩෙන්න වැඩෙන්න ඒක ඊට පස්සේ යදලා තියෙන හතර සතිපට්ඨානයට. ඒ කියන්නේ දැන් එයා කය හොඳට අවබෝධයෙන් යුතුව පරිහරණය කරනවා. කය පරිහරණය කරනවා තව දුරටත් සිහිය දියුණු කර ගැනීම පිණිස. කය නිකන් දැන් කර්මස්ථානයක් කරගන්නවා. මේ හුස්ම ගැනීමේ ක්‍රියාව පාවිච්චි කරනවා තව සිහිය දියුණු කරගන්න. ප්‍රතිසම්පජඤ්ඤය දිනු කරගන්න. මේ මනසම පාවිච්චි කරනවා නැත්නම් අපිට වේදනාව කියලා එතනින් පටන් ගමු. මේ වේදනාවන් කායික වශයෙන් මානසික වශයෙන් පහළ වෙන විවිධාකාර වේදනාවන් පාවිච්චි කරනවා තවදුරටත් සිහිය දිනු කරගන්න, සම්පජඤ්ඤය දිනු කරගන්න, ප්‍රඥාව දිනු කරගන්න අන්න පාවිච්චි කරනවා. ඊට පස්සේ එහෙම තව දිනු වෙන දිනු වෙන තවත් සූක්ෂම වෙද්දී යාට දැන් හිතමත් පාවිච්චි කරන්න පුළුවන්. මේ හිතට එන নানা ප්‍රකාර සිතුවිලි, රාග සිතුවිලි, දේශ සිතුවිලි, මෝහ සිතුවිලි, ඊර්ෂ්‍යා සහගත සිතුවිලි, මෛත්‍රී සහගත සිතුවිලි, මුදිතා සහගත සිතුවිලි මේ নানা ප්‍රකාර සිතුවිලිත් බොහොම විනිවිද දකිමින් ඒවායේ තියෙන හේතුප්‍රත්‍ය සම්බන්ධතාවයන් දකිමින් මේවායේ තියෙන අනිත්‍ය ස්වභාවය දකිමින් දැන් ටිකක් වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න උත්සාහන්ත වෙනවා. දැන් මෙතන තියෙන ටිකක් ගැඹුරු ප්‍රතිපදාවක්. කියන්නේ අපි මෙතෙක් හිටියේ සමාජාලාවට සම්මුති මට්ටමක දැන් හැබැයි ඊට වඩා ගොහම ගැඹුරු අවබෝධයක් දක්වා දැන් මේ යෝගාවචරයාගේ මනස හැරෙනවා. ඒ කියන්නේ එයා දැන් අර හිතේ මතුවෙන රාගසිත රාගසිතක් වශයෙන් තේරුම් ගන්නවා. හිතේ මතුවෙන ද්වේෂසිත දේශසිතක් වශයෙන් තේරුම් ගන්නවා. එයා මේක මේ අහවලා නිසා පහළුණාය අහවලාය හේතුව එයා වැරදිය මම නිවැරදිය කියලා එහෙම බලන ඒ සම්මුති මට්ටම අභිබවා ගිහිලා. ඒ මට්ටම විනිවිද ගිහිල්ලා මේ හිත දිහා බලන ගතියක්. එහෙම නැත්නම් කියනවනේ යෝනිසෝ මනසිකාරය යෙදෙන ගතියක්. දැන් මෙයාගේ කුසලතාවයක් වශයෙන් දිනු වෙනවා. ඉතින් එතකොට තමයි ඇත්තටම මේ සතර සතිපට්ඨාන ධර්මයන් මෙයාගේ හිතේ වර්ධනය වෙන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ අපි දැන් ටිකක් සරල උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි දුමු යම්ස කෙනෙක් සක්මන් භාවනාවක යෙදෙනවා. එතකොට එයාගේ වම් පාදය පොළවේ ස්පර්ශ වෙනවා. ඒත් එයාට පුළුවන් මේ ස්පර්ශය දිහා දැනුවත් වෙන්න. ඒ කියන්නේ ස්පර්ශය කියන එක එක අරමුණක් අපි ඒකට කියනවා රූපයක් කියලා. රූප ආරම්මණයක්. හැබැයි ඒක ඒ ස්පර්ශය තේරුම් ගන්නේ අන්න මනසකින්. එහෙම නැත්නම් මේ මනස් මේ එතන තියෙන මානසික පැත්ත. ඒකට එහෙමනම් මේ රූප රූප රූප ස්වභාවයන් දැන ගැනීම මානසික ස්වභාවයකින් සිද්ධ වෙනවා. නැත්තම් රූප රූප රූප පැත්තෙන් සිද්ධ වෙන යම් ක්‍රියාදාමයක් තියෙනවා, ක්‍රියාවලියක් තියෙනවා. ඒ රූපී ක්‍රියාවලිය මානසික ක්‍රියාවලියකින් තේරුම් ගන්නවා කියලා කියන්න පුළුවන්. ඒතර මේක සාමාන්‍යයෙන් නාම රූප පරිච්ඡේදයක් කියලා කියනවා. ඒ කියන්නේ අපි මුලින්ම ඔය වගේ සක්මනක් කරද්දී ආනාපාන සතියක් වඩද්දී රින්වීම හැකිනීම වගේ භාවනාවක් වඩද්දී මගේ යම් යම් කටයුතු වල යෙදෙනකොට එයා දැන් ඒ සංසිද්ධිය දිහා ටිකක් වෙනස් දෘෂ්ටි කෝණයකින් බලන්න. මේක මේ මම හුස්ම ගන්නවා මගේ හුස්ම කියලා බලනවා නෙමෙයි. මේක ඇවිල්ලා හුදු ක්‍රියාවලියක්. හුස්ම ගැනීමේ ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය දැන් නිකන් හරියට අනුන්ගේ කයක බලනවා වගේ අනුන්ගේ ක්‍රියාවලියක් දිහා බලනවා වගේ තමයි බලන්නේ. ඒ බලන බලන ආකල්පය, ඒ බලන දෘෂ්ටි කෝණය දැන් වෙනස්. එයාට තේරෙනවා දැන් ඔන්න අපි හිතමු ඇවිදිනකොට නම් මේ තද ගතියක් එයා තේරුම් ගන්නවා. රළු ගතියක් තේරුම් ගන්නවා. පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට ඒ දැනෙන තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති, ඒ චලන ස්වභාවය මේවන්න තේරුම් ගන්නවා. ඒතර මේවා ඇවිල්ලා දැන් වෙනම රූප ආරම්මන මේ දැනගන්නා ස්වභාවය ඒක අන්න මානසික පැත්තක්. නාම ධර්ම කියලා කියන්න පුළුවන්. ඒතර මේ නාම ධර්මත් රූප ධර්මත් වශයෙන් දැන් මෙයා වෙන් කරගන්නවා. ඒතර දැන් එයාගේ අර දෘෂ්ටි කෝණේ යම් වෙනසක් වෙලා. මෙතෙක් කාලයක් මම මගේ කියාගෙන හිතාගෙන විවිධාකාර නම්ගම් දීගෙන මම අහවලා මම තාත්තා මම දුව මම පුතා මම අම්මා කියලා මේ විදිහට අපි අර සාමාන්‍ය සම්මුති ව්‍යවහාරයේ පිණිස පාවිච්චි කරපු ඒ මට්ටම අභිභවා ගිහිල්ලා අන්න යාට පුළුවන් වෙනවා මේවා නිකන් ධාතු ස්වභාවයන් වශයෙන් තේරුම් ගන්න. නැත්තම් මේවා ස්කන්ධ ස්වභාවයන් වශයෙන් තේරුම් ගන්න. මේවා හුදු ආයතන ක්‍රියාකාරීත්වයක් වශයෙන් තේරෙනවා. දැන් මේ ගැඹුරකට යන්නේ. ඒතර මෙන්න මේ බඳු ගැඹුරකට යන්න යන්න තමයි එයාගේ හිතේ ප්‍රඥාවක් වැඩෙන්න ගන්නෙ. එයා මේ දේවල් දිහා බොහොම ਵਿਚාරශීලීව බලද්දී බොහොම විමසුම් නුවණක් යොදලා බලද්දී අන්න එතකොට තමයි අන්න මේ හිත තව තව අවදි වෙලා එන්නේ. හොඳට දෙයක් දිහා පැහැදිලිව දැකීමේ හැකියාවක් එයාගේ හිතේ මතුවෙන්නේ. සම්පජඤ්ඤයේ දියුණු වෙලා වර්ධනය වෙලා තියුණු වෙලා එන්නේ. ඉතින් එතකොට අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ සත්‍ය සම්බොජ්ජංග දිනුවෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ බොජ්ජංග ධර්ම වශයෙන්, බෝධි අංග වශයෙන් දැන් මේ ಗುಣ විශේෂයන් වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ලොකු ගමනක් මේ භාගතුනාංශ ඒකාශිකතකින් පෙන්වන්නේ. ඒ කියන්නේ අපි සතර සතිපට්ඨාන ධර්මයන් දිනු කරන්න දිනු කරන්න හොඳට මේ හිත පැහැදිලි වෙලා හිතේ සතිය හොඳට දිනු වෙලා සම්පජඤ්ඤය දිනු වෙලා තව තව කොහොමද දැන් නිවන් අරමුණු කරගෙන යම් ගමනක් යන්නේ? හිත නිවන ආකල්පයකින් ගමනක් යන්නේ කොහොමද? එහෙමත් නැත්නම් විවේකයක් ඇසුරු කරමින් ගමනක් යන්නේ කොහොමද? හිතට සංසිඳෙන්න දෙමින් කෙලෙස් බැහැර කරමින් ගමනක් යන්නේ කොහොමද කියලා අන්න තමන්ගේ ජීවිත පරිවර්තනයක් සිද්ධ වෙන ගන්නවා. එතකොට තමයි මේ සම්බොජ්ජංග දිනු වෙන දිනු වෙන. ඒ මේ සත්‍ය සම්බොජ්ජංග ධර්මයන් නැත්නම් බොජ්ජංග ධර්ම 7 <clears throat> හොඳට තව තව සියුම්ම සියුම්ම වර්ධනය වෙන්න වෙන්න අන්න එයාගේ හිතේ ප්‍රඥාව වැඩෙන නැත්නම් හොඳට යමක් දිහා නුවණින් බලන්න පුළුවන් හැකියාව ඒක විනිවිද දකින්න පුළුවන් හැකියාව මෙන්න මේ වගේ ගුණ විශේෂයන් දිනු වෙච්ච මට්ටමකදී එයාට අපි සාමාන්‍ය කියන යථාභූත ඥාන දර්ශනයක් කියලා ඒ කියන්නේ දෙයක් දිහා ඇත්ත ඇතිසැටියෙන් දැකීමේ නුවණක්. දැන් මේ කතාවටම දේවල් එක අතකින් සම්පූර්ණයෙන්ම අවිද්‍යාවට ප්‍රතිපක්ෂයි. දැන් වන්න විද්‍යාවක් පහළ වෙන්නේ. දැන් මේ නුවණක් පහළ වෙන්නේ. ප්‍රඥාවක් අවදි වෙන්නේ. ඒතර මෙන්න මේ ප්‍රඥාව ඒ හිතේ අවදි වෙනවා නම් ඒ එබඳු නිවැරදි ප්‍රඥාවක තියෙන අනිවාර්යංගය තමයි මේ හිත අල්ලබදාගෙන ග්‍රහණය කරගෙන උපාදාන කරගෙන ඉන්නවා වෙනුවට අතහැර දෙපීම කියන එක. මේ හිත දැන් එකාතකින් කියනවා නම් නිදහසට කැමති හිතක්. ස්වාධීන හිතක්. කිසිවක් අල්ලගත්තේ නැති හිතක්. පැහැදිලි හිතක්, සරල හිතක්. අන්න ඒ බඳු ස්වභාවයක් මේ යෝගාවචරය හඳුනා ගන්නවා. එතකොට අන්න මේ සත්‍ය සම්බොඤ්ජංග ධර්මයන් දියුණු වෙවි, බොඤ්ජංග ධර්මයන් දියුණු වෙවි, ඒ හිතේ නිදහස වර්ධනය වෙවි, කිසි දෙයක පැටලෙන්නේ නැති ගතිය වර්ධනය වෙවි යන ගමනක් තමයි ඒකට එයාට අත්දකින්න හම්බෙන්නේ. ඉතින් එහෙමනම් මෙන්න මේ විඥා විමුක්ති කියන මෙන්න මේ අවසාන ප්‍රතිඵලය. අවසාන කිව්වට ඉතින් මේකේ දීර්ඝ ගමනක් ඉතින් මේ කතා කරන්නේ. ඉතින් එතකොට මෙන්න මේ බඳු තත්වයක් යෝගාචරයේකට කෙටි කාලයකට හෝ ප්‍රත්‍යක්ෂ කරගන්න, සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් එතකොට දැන් මේ කතා කරන්නේ සම්පූර්ණයෙන්ම විද්‍යාවේ මේ අවිද්‍යාවේ ප්‍රතිපක්ෂ ධම නැත්නම් විද්‍යාව කියන එක විද්‍යා විමුක්ති කියන කාරණාව. එතකොට මේ නිවැරදි අවබෝධය ප්‍රඥාවක් ඒ වගේම මේ නිවැරදි අවබෝධය ප්‍රඥාව නිසා හිතේ පහළ වෙච්ච අතහැරීමක් විවෘත වීමක් නිදහස් වීමක්, උපාදාන වලින් තොරවීමක්, පැහැදිලි වීමක් ගැන තමයි මේ කතා කරන්නේ. ඒතර මේ මේ ගමනත් එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හේතුඵල සම්බන්ධයක් වශයෙන්. හොඳට එකින් එක එකින් එක ඊළඟ ඊළඟ දේ පූර්ණේ කරමින් යන ගමනක් වශයෙන් තමයි පෙන්වන්නේ. ඉතින් මෙතනත් දෙන්නවා බුදුරජාණන් වහන්සේ අර උපමාවම යම්කිසි කඳුකර ප්‍රදේශයකට වැස්සක් වහිනකොට ඒකේ යම් තෘප්ත වෙච්ච මට්ටමක්. ඒකේ යම් වතුර එකතු වෙච්ච මට්ටමක් ආවට පස්සේ ඊට වඩා පහත් බිම් ප්‍රදේශයක තියෙන ඔන්න පුංචි පුංචි ඇලදොල වලට මේ වතුර ගලාගෙන යනවා. ඒ ඇලදොල ඔක්කොම පිරෙන්න ගත්තට පස්සේ ඊට වඩා පහත් බිමක තියෙන ඊට වඩා විශාල ඇලදොල ගංගාවන් පිරෙන්න පටන් ගන්නවා. ඒ පුංචි ගංගාවන් පිරුණාට පස්සේ ඊට වඩා පහළින් තියෙන මහා ගංගාවන් පිරෙන්න පටන් ගන්නවා. මහා ගංගාවන් පිරීගෙන යනකොට අන්තිමට ගිහිල්ලා මහා සමුද්‍රය පිරෙන්න පටන් ගන්නවා. ඔන්න ඒ වගේ මේ ලස්සන හේතුඵල සම්බන්ධයක් වශයෙන් මේ මුළු ප්‍රතිපදාවම භාගතුන් වහන්සේ මේ අවිජ්ජා සූත්‍රයේදී ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් අපිත් මේ හේතු කාරණා තේරුම් අරගෙන අපේ ජීවිතවලට මේ කොටස් ටික ටික බද්ධ කරගන්න අපි උත්සාහන්ත වෙනවා නම් එකතු කරගන්න උත්සාහන්ත වෙනවා නම් අපිටත් පුළුවන් වේවි මේ භාගතුන් වහන්සේ පෙන්ලා දීලා තියෙන ධර්මයෙන් යම් ප්‍රයෝජනයක් අරගන්න. අපේ ජීවිත ඒ ධර්මයට අනුව හැඩගස්ව ගන්න. ප්‍රායෝගිකව මේ ධර්මය තුළ හැසිරෙන්න. එහෙම ධර්මයේ තුල ප්‍රායෝගිකව හැසිරෙමින් මේ අපි අද කතා කරපු මේ සතර සතිපට්ඨාන ධර්මයන් දිනු කරගනිමින්, වොජ්ජංග ධර්මයන් දිනු කරගනිමින් මේ අවසාන ඉලක්කයක් වශයෙන් පෙන්වන මේ හිතේ නිවැරදි නුවණක් අවදි කරගෙන ඒ හිත නිදහස් කරගන්න. එහෙමනම් අපිටත් අවස්ථාවක් තියෙනවා. ඒ සඳහා අප සීල දනාටම මඟ පෙන්වීමක්, ධෛර්යය දීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සීල දනාටම තෙරුවන් සරණයි. Thank you.